සිතෙහි එකඟ බවක් නැතිව ලෞකික හෝ ලෝකෝත්තර හෝ කිසිදු කටයුත්තක් සාර්ථකව සිදු කරගන්නට පුළුවන් කමක් නැත්තේ. එනිසා ලෞකික ජීවිතය යහපත්ව පවත්වා ගැනීමටත් ලෝකෝත්තර ප්‍රතිපදාව මනවින් පූර්ණේ කර ගැනීමටත් ජීවිතයට භාවනාව අත්‍යන්තයෙන්ම අවශ්‍යයි. භාවනාව පිළිබඳව මූලික වශයෙන්ම අපි හඳුනා ගන්න තියෙන ආත්පස කරුණු. එෙහිදී භාවනා කමඨහන් පිළිබඳවත් අප තේරුම් ගන්නට යෙදුණා. විශේෂයෙන්ම සිත දමනය කර ගැනීම බොහෝ දිනෙකට අපහසු වෙන දෙයක්. අරමුණු අතර වේගයෙන් ඒ මේ අත පාවී යෑම ඒකට අපි කියනවා පිලාපණය කියලා. මෙන්න මේ ස්වභාවය මනසෙහි සාමාන්‍ය ස්වභාවයක්. අරමුණු අතර වේගයෙන් සැරිසරනවා අපිට හිතට එන අරමුණු සහ යන අරමුණු පිළිබඳව සිහිවත් බවක් අපේ ජීවිතය තුළ ඇත්තේ නැහැ. ඒ සිහිවත් බවක් ජීවිතය තුළ නැතිකම නිසාම අපිට අකුසල ධර්මයන් උපදිනවා ඒ පිළිබඳව දැනුමක් ඇත්තෙත් නැහැ කුසල ධර්මයන් උපදිනවා ඒ පිළිබඳව දැනුමක් ඇත්තෙත් නැහැ බොහෝ කොට අකුසල ධර්මයන්ගේ ඇසුරු කිරීමක් අකුසලයන්ගේ දියුණුවක් අප නොදැනීම අපේ ශික්ෂකම් තුළ සිද්ධ වෙනවා කුසල ධර්මයන්ගේ පරිහානිය ඒ නිසාම සිද්ධ වෙනවා දියුණු කරන්නට අපිට විශේෂයෙන්ම සිහිය පවත්වන්නට බැරි වෙන නිසා ඒ නිසාම තමයි හිත පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු වන්නේ අපි උත්සාහයෙන්ම වීරයෙන්ම හිත යම් කිසි ආකාරයකින් වේගයෙන් ගමන් කරන අරමුණු නවතා දමා එක අරමුණකට ගත යුතු වන්නේ ප්‍රායෝගිකව භාවනාවෙන් සිත එක තැනක එක අරමුණක එක විටක පිහිටුවා ගැනීම බොහෝ දිනකට අපහසු වුණත් ප්‍රායෝගිකව හිතන්න පුළුවන්කම තියෙනවා හිතන්න පුළුවන්කම කියලා කියන්නේ අපිට මානසිකාරය පවත් ගන්න පුළුවන්. අපිට දෙයක් ගැන කෙනෙක් පිළිබඳව, ඉරිසක් පිළිබඳව කල්පනා කරන්නට පුළුවන්කම තිබෙනවා. අර ආරම්භ කළ මොහොතේ ඉඳලම කිසිම විතරකයක් සිතට එන්නේ නැති වෙන්න සිතුවිලි වැල් විදිහට ඒ පොස්සේ යන්නට නොදී හිත එක තැනක නතර කරන්නට දරන ප්‍රයත්නයට වඩා උත්සාහයට වඩා කෙනෙකුට භවනාව හිත එකඟ කරන්නේ නැහැ කියලා හිතෙනවා නම් ලේසිම ක්‍රමය තමයි එයා එක විෂය පරාසයක තමන්ගේ හිත සිතීම් සහිතව පවත්වාගෙන යෑම. ඒක හරියට උදාහරණයක් හැටියට කිව්වොත් වතුර පහරක් පහළට ගලාගෙන යනකොට මේක හරහා එකපාරම වේල්ලක් බැඳලා අපිට ඒක අපිට අවශ්‍ය තැනට හරවලා අරගෙන යන්නට යෑම ප්‍රායෝගිකව අපහසුයි. අපහසුයි කියන්නේ ඒකට බොහොම ශක්ති සම්පන්න වෙලා ශක්ති සම්පන්න බැඳීමක් අපිට ඒකත් එක්ක තියෙන්නට ඕනේ. හැබැයි අපිට ඒ තරම්ම හැකියාවක් නැති උනන් අපිට ඊට වඩා පහසුවෙන් කරන්න පුළුවන් තවත් දෙයක් තියෙනවා. ඒ තමයි අපිට අවශ්‍ය තැනට මේක අරගෙන යන්නට ක්‍රමානුකූලව අර ප්‍රවාහය හැරවීම. ක්‍රමානුකූලව ඒ ප්‍රවාහය අපිට අවශ්‍ය තැනට ජලය යන විදිහට සකස් කිරීම. භාවනාවේදී අපිට අන්න ඒ උපක්‍රමය අනුගමනය කරන්නට පුළුවන්. අපේ හිත එකපාර එක අරමුණක තබලා ඒ අරමුණ විතරක් තියාගෙන ඒකී පමණක් සිත පිහිටවලා අනෙක් කිසිදු නිමිත්තක් මෙනෙහි නොකර ඉන්නට යෑම අර එකපාර අර ප්‍රවාහය නතර කරන්නට දරන උත්සාහයක් වගේ. ඒක කෙනෙකුට ශක්තිමත් හිතක් තිබුණොත් ඒක කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ බොහෝ අරමුණු වල විසිරෙන්නේ නැතුව හිත වඩලා පුරුදු කෙනෙක් නම් එහෙම නැතිනම් ස්වභාවයෙන්ම අරමුණු වල හිත විසිරෙන්නේ නැති කෙනෙක් නම් ඒක ප්‍රායෝගිකව අපහසුාවක් නැතුව කරන්න පුළුවන්. හැබැයි අරමුණු වල හිත විසිරෙන කෙනෙක් නම් එයාට අර විදිහට කරන්න අපහසුයි. ඒ නිසා ප්‍රායෝගිකව එයාට බොහොම සාර්ථක ක්‍රමයක් තමයි එයා හිතන්න පටන් ගන්නවා කුසල මානසිකාරයක් පිළිබඳව. අනුස්සති භාවනාවන් අපිට විශේෂයෙන් මෙතනට උපකාරී වෙනවා. අපි මීට පෙර අවසාන වශයෙන් කතා කළා බුද්ධානුස්සතිය පිළිබඳව බුද්ධානුස්සතිය පිළිබඳව කතා කරලා මම කල්පනා කරා ප්‍රායෝගිකව මේ කාලේ සබ්දවල තියෙන නිසා ධම්මානුස්සතිය පිළිබඳව කතා නොකොට සංඝානුස්සතිය පිළිබඳව කතා කරන්නට. ඉතින් සංඝානුස්සතිය කියලා කියන්නේ මේ විදිහටම අපේ හිත භාවිත කරන්නට පුළුවන් ශේත්‍රයක්. හිත භාවිත කරන්න පුළුවන්, හිත දියුණු කරන්න, හිත වඩන්න ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි සංඝ කියලා කියන්නේ. එතකොට මේ බුද්ධානුස්සති වගේ සංඝානුස්සති සංඝ කියලා කියන්නේ හැම වෙලාවකදීම සමූහය කියන එක. සංඝ ඝන සංඝ ආදී ලෙස දැක්වෙන්නේ සමූහාර්ථවාදී පදයක්. එතකොට සංඝ කියනකොට මේ සමූහය ගැන කියනකොට බික්කු සංඝ, බික්කුණී සංඝ, උපාසක සංඝ, උපාසිකා සංඝ එයාදී ලෙස සංඝ කියන වචනය යම් සමූහයක් හැඳින්වීම සඳහා භාවිත කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ සංඝ කියන වචනය ඇතුලේ අපි අර්ථය තේරුම් ගන්නකොට ඒ ඒ අදාළ තැනට අනුරූපීව ඒක භාවිත කරන સંદર્ભයට අනුරූපීව අපි අර්ථය තේරුම් ගන්නට ඕනේ. විනය පිටකයේ ඇතුලේ සංඝ කියන වචනේ පාවිච්චි වෙනවා නම් භික්ෂුන් වහන්සේලාගේ සංඝ කියන තැන සහ භික්ෂුණී සංඝ කියන තැන විනය පිටකයට අදාළව පාවිච්චි වෙනවා නම් ඒක අපි තේරුම් ගන්නට ඕනේ විනය සන්දර්භය ඇතුලේ. එතකොට සංඝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඒ අද කාලයට අනුව නම් යප්ති සතිත්ත කර්ම වාක්‍යයෙන් උපසම්පදාව ලබාගත්තු වික්ෂුන් වහන්සේලා හතර නමක් හෝ හතර නමකට වැඩි පිරිසක් සංඝ කියන වචනයෙන් හැඳින්වෙනවා. ඒ සංඝ කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ විනයට අනුව ඉක්මීම ලබන බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනයට අනුරූපීව වාසය කරන විනය පිටකයට අනුව විනය කර්මාදී සමගි කර්ම කර්මයන් සිදු කරන්නට සමර්ථ වන ඒ පිරිස හැඳින්වීම සඳහා තමයි එතනදී සංඝ කියන වචනේ පාවිච්චි වෙන්නේ. ඊට පස්සේ අපට දකින්නට පුළුවන් සංඝික දාන කියන එක. සංඝයාව දිසා දන් දෙනවා කියන්නේ. ඒකට එතනදී සංඝ කියන වචනය අර විනය පිටකයේ හිටින සංඝ කියන වචනයත් එක්ක අපි පටලවා නොගත යුතුයි. දානයක් දෙනකොට සංඝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පහළ වුණ ඒ පැවිදි සංඝ රත්නය කියන අරමුණ වික්ෂු සංඝයා හෝ වික්ෂුණී සංඝයා කියන තැන තමයි සමස්තයක් විදිහට පොඩි අපි අරමුණු කරනු ලබන්නේ. එතකොට එතනදී වික්ෂුන් වහන්සේ උදෙසා පූජා කරන දානයක් වෙනකොට ඒ දාණය සඳහා ඒක කර්ම වාක්‍යයක් නෙමෙයි. කර්ම වාක්‍යයක් නෙමෙයි. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ පනවපු විනය කර්මයක් නෙමෙයි සංගීත දානයක් කියලා කියන්නේ. අනුපසම්පන්නයෙන් එකතු කරගෙන ඒ අයත් එක්ක එකට එකතු වෙලා කරන විනය කර්මයක් නැහැ. දන් දෙන්න පුළුවන්කම තියෙන ඕනෑම අනුපසම්පන්න කෙනෙකුට අනුපසම්පන්නයි කියන්නේ උපසම්පදාව ලබා නොගත් අයට. එතකොට ගිහි අයට පුළුවන් සංගීත දාන දෙන්න. සංඝයා උදෙසා දන් දෙන්න පුළුවන්. ඒක අර විනය කර්මයත් එක්ක සම්බන්ධ නැහැ. එතකොට එතන සංඝ කියන වචන සංඝ දාන නැතිනම් සංගීත දාන කියන තැනදී සංඝ කියන වචනයෙන් හඳුන්වන්නේ එතනදී මේ පැවිදි පිරිස භාග්‍යතුන් වහන්සේගේ අර භික්ෂු සංඝයා අරමුණු කරගෙන මේ කාය සාක්ෂි වශයෙන් ඉන්න පැවිදි භික්ෂුන් වහන්සේලාට දන් දෙනවා. ඒකෙදි සාමණේර භික්ෂුවක් වන්නට පුළුවන්. උපසම්පන්න භික්ෂුවක් වන්නට පුළුවන්. ඕනෑම කෙනෙකුට සංගීත දානයක් දෙන්නට පුළුවන්. හතර නමක් නොසිටියත් එක නමක් දෙනමක් තුන් නමක් වාසය කළත් සංඝයා උදෙසා දන් දෙන්නට පුළුවන්කම තිබෙනවා. යටත් පිරිසෙන් අර කාසාව කන්ටක කියන කෙනාටත් ඔහුට උපසම්පදාවක් නැහැනේ. ඔහුට උපසම්පදා ශීලයක් ඇත්තේ නැහැ. නමුත් ඔහුට උනත් කෙනෙක් සංඝයා අරමුණු කරගෙන දන් දුන්නොත් එහෙම ඒ දාණය ඔහු ප්‍රතිග්‍රාහකයා බවට පත් වෙනවා. සංඝයා උදෙසා දීපු දාණයට ආනිසංස ලබන්න පුළුවන්. මොකද අරමුණ සංඝයාවන නිසා. එතකොට එතනදී බලපාලා තියෙන ප්‍රධානම දේ මොකක්ද? එතනදී බලපාලා තියෙන්නේ මේ ප්‍රෞද්ධාව ලබාගත්ත අපි අරමුණු කරගන්න වික්ෂුන් වහන්සේ කියන දේ තමයි සංඝ කියන වචනේ එතනදී පාවිච්චි වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට ලැබෙනවා ශ්‍රාවක සංඝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. ඒ කියන්නේ ශ්‍රාවක සමූහයක්. ශ්‍රාවක සමූහයක් කියනකොට අපිට වර්ගීකරණය කරන්නට පුළුවන් වික්ඛු සංඝ වික්ෂු සංඝයාත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයයි. වික්ඛුනේ සංඝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයයි. උපාසක සංඝ භාග්‍යවතුන් වහන්සේගේ ඒ ශ්‍රාවක පිරිසක්. උපාසිකා සංඝයා ඒත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිසක්. ඒකට ශ්‍රාවක සංඝයා කියලා කියනකොට ශ්‍රාවක සමූහයා කියන එක. ඒකට ඒ සන්ධර්මය ඇතුළ ගත්තාම ඒක මේ සිව්වනක් පිරිසම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන් මේ පිරිසම හතර පිරිසම ඇතුළත් කරන්නට පුළුවන්කම තිබෙනවා. එනිසා අපි සංඝ කියන වචනය පාවිච්චි කරනකොට අපි තේරුම් ගන්නට ඕනේ මේ කතා කරන්නේ මොන සන්දර්භය ඇතුළේද කියන එක පිළිබඳව. එතකොට මෙතනදී අපිට දැන් අපි අද දවසේදී මේ කතා කරන්නේ සංඝානුස්සතිය පිළිබඳව සංඝයාගේ ගුණ පිළිබඳව මෙනෙහි කිරීම. සංඝයාගේ ගුණ පිළිබඳව මෙනෙහි කරනකොට කෙනකෙනාට රුචි පරිදි හිතට දැනෙන පරිදි හිතෙන් භාවිත කළ හැකි පරිදි සංඝයාගේ ගුණ පිළිබඳව මානසිකාරය කරන්නට පුළුවන්කම තිබෙනවා. කෙනෙකුට වඩා හිතට දැනෙනවා නම් භික්ෂු මහා සංඝරත්නය ඒ භික්ෂු මහා සංඝරත්නයේ විද්‍යමාන වූ ගුණ පිළිබඳව සිතමින් ඔහුට ඒ අනුපස්සනාව දිනු කරන්නට පුළුවන්කම තියෙන අනුස්සතිය දිනු කරන්නට පුළුවන්කම තියෙනවා. අනුස්සතිය කියලා කියන්නේ ඒ පිළිබඳව අනුව පවත්වන සිහිය. එතකොට වික්ෂණීය සංඝයා පිළිබඳව නම් කෙනෙකුට හිතට දැනෙන්නේ වඩාත්ම ගුණය තේරෙන්නේ ඉතින් වික්ෂණීය සංඝයා කියන දේ අරමුණු කරගෙන ඒ අරමුණෙහි හිත වඩන්නට උත්සාහවත් වෙනවා. කෙනෙකුට තේරෙනවා නම් චිත්තග්‍රහපත්‍ය නේතිගසුතුමාදී ඒ එදා කාලේ හිටපු උපාසක උපාසක පිරිසේ ගුණ සිහිපත් කරනකොට ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අනුව හික්මුණු හික්මීම ලබන ලැබපු පිරිස්වල ගුණය සිහිපත් කරන්න පුළුවන් නම් එතකොට ඒකත් ගැටලුවක් නැහැ. උපාසිකාවන් පිළිබඳව සිහිපත් කළත් එහිදී ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. නිසා සංඝ කියනකොට වඩාත්ම හිතට සමීප වඩාත්ම හිතට දැනෙන අරමුණ පිළිබඳව අපි අරගත්තාය කියලා එහි ගැටලුවක් නැත්තේ නැහැ. හැබැයි ගැටලු අපිට ඒක निराකරණය කළගත යුතු වන්නේ අපි මානසිකාරයේ පවත්වන විදිහත් සමග. අපිට සංඝා සංඝානුස්සතිය වගේ දෙයක් දිනු කරන්නට නම් අපිට විශේෂයෙන් මේ ලෝකෝත්තර ප්‍රතිපදාව පිළිබඳව යම් දැනුමක් අපිට තියෙන්න ඕන. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය පිළිබඳව අපිට යම් කියවීමක් තියෙන්න ඕනේ. ඒකත් එක්ක ඒ දැනුමත් එක්ක තමයි අපිට මේ භාවනාව දිනු කරන්නට පුළුවන්කම තිබෙන්නේ. එනිසා මේ සංඝානුස්සතිය පිළිබඳව කතා කරනකොට මම අද කාලයටත් ගැලපෙන නිසා භික්ෂු සංඝයා කියන තැන මුල් කරගෙන පැහැදිලි කරන්නම්. එතකොට ඒකට ඔබට අනුරූපීව ඔබට ගලපා ගන්නට පුළුවන් ඒ කොහොමද භාවිත කරන්නේ කියන එක. එතකොට භික්ෂු සංඝ පිළිබඳව කතා කරනකොට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ අතර අභිමුඛ වූ ප්‍රධානම පිරිස වික්ෂුන් වහන්සේලා. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් ධර්මදේශනාවක් කළත් ඉදිරිපසින් වැඩ සිටියේ වික්ෂුන් වහන්සේ. ඒ නිසා තමයි බොහෝ සූත්‍ර දේශනාවල ආමන්ත්‍රණය වික්ඛවේ කියලා දැක්වෙන්නේ. මහණෙනි කියලා දැක්වෙන්නේ. ඒ කියන්නේ ධර්ම කාරණාව අදාළ වෙන වික්ෂුන් වහන්සේලාට විතරක් කියන එක නෙමෙයි. ඒකෙන් කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අභිමුඛව හිටපු පිරිස භාග්‍යවතුන් වහන්සේ නිතරම ආමන්ත්‍රණය කළා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ ඇතුළාන්තයෙන් එකින් ආමන්ත්‍රණය කරන ලද්දේ උන්වහන්සේගේ සමස්ත ශ්‍රාවක පිරිස වෙත. එතකොට අපි මෙන්න මේ විදිහට වික්ෂුන් වහන්සේ කියන්නේ කවුද කියලා තේරුම් ගන්නකොට අපිට පැහැදිලි වෙනවා භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව අනුව යම් පිරිසක් හික්මෙනු ලබනවා නම් භාග්‍යතුන් වහන්සේ අනුදැන වදාළ පරිදි පැවිදි උපසම්පදාව ලබාගත් උතුම් පිරිසක් ලෙස තමන්ගේ ජීවිතය තුළ කටයුතු සිදු කරනවා නම් ඒ පිරිස අපි වික්ෂුන් වහන්සේලා ලෙස හඳුනාගනු ලබනවා. වික්ෂුන් වහන්සේ නමක් පිළිබඳව අපි කතා කරනකොට අපේ සමාජය කොතෙක් දුරට නිවැරදිව වික්ෂුන් වහන්සේ කියන චරිතය පිළිබඳව හඳුනාගෙන ඉන්නවාද කියන එක පිළිබඳව නම් යම් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒකට හේතුව තමයි මිනිස්සු ගොඩක් වෙලාවට කැමති තමන් හිතන විදිහට හිතනවා නම් තමන්ගේ ආශාව අනුව තමන්ගේ කැමැත්ත අනුව යම් කෙනෙක් පවතිනවා නම් ඒ කෙනා හොඳ පුද්ගලයෙක් කියලා කියන්නට. අන්න ඒ වගේ තමයි ඒ දෙයම ඔවුන් වික්ෂව මැනීම පිණිසත් අද දවසේදී පාවිච්චි කරනවා. තමන් හිතන විදිහට හැසිරෙනවා නම් තමන්ට රුචි පරිදි කටයුතු කරනවා නම් ඒ තමයි හොඳම නිවැරදිම භික්ෂුන් වහන්සේ කියලා වන්දනා කළ යුතු භික්ෂුන් වහන්සේ බුද්ධ පුත්‍රයන් වහන්සේ කියලා තීරණය කරන ඔසවා තබන අවස්ථා අපි එමට අද සමාජය තුළ දකිනවා. ඒ කියන්නේ භික්ෂුව නිවැරදි භික්ෂුන් වහන්සේ කවුද කියලා අද සමාජය තීරණය කරන්නට පෙළඹිලා තියෙන්නේ. නිවැරදි බුද්ධ පුත්‍රයා කවුද කියලා තීරණය කරන්නට පෙළඹිලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ විනය හෝ ධර්මය තුලින් නෙමෙයි. ඒ ඒ අය තේරුම් ගත්ත විදිහට මෙයා තමයි බුද්ධ පුත්‍රයා නියම සුද්ධ පුත්‍රයා කියලා හිතනවා. ඇයි එයාගේ දිට්ඨියට එයාගේ දැක්මට ඒක ගැළපෙනවා. ඔහුගේ කන්තියට ගැළපෙනවා. ඒ නිසා හිතනවා මේ තමයි නිවැරදි භික්ෂුන් වහන්සේ කියලා. එනතුනේ එහෙම නිවැරදි භික්ෂුන් වහන්සේ තෝරන්න පුළුවන් කමක් නැත්තේ. නෑ එහෙම භික්ෂුන් වහන්සේලා නිවැරදි වෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ට ගැළපෙනවද නොගැලපෙනවද කියන එක මත නෙමෙයි වික්ෂුන් වහන්සේ නමක් කවුද කියන එක වික්ෂුන් වහන්සේගේ සීමාව මොකක්ද කියන එක තීරණය කළ යුතු වන්නේ. ඒක තීරණය කළ යුතු වන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විනයට අනුරූපීව. නිවැරදි භික්ෂුව කවුද? නිවැරදි බුද්ධ පුත්‍රයා කවුද කියලා අපි තීරණය කරන්නට ඕනේ, කතා කරන්නට ඕනේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට විනයට අනුරූපීව. ධර්මයෙන් විනයෙන් බැහැරට ගිහිල්ලා ඔබේ මතවාදයත් එක්ක එකතු වුණාය කියලා ඒ කෙනා වික්ෂුන් වහන්සේ නමක් නිවැරදි බුද්ධ පුත්‍රයෙක් බවට පත්වන්නේ නැහැ. ඒක ඔබ හොඳින් මතක තබා ගත යුතු කරුණක්. නිවැරදි වික්ෂුන් වහන්සේ නමක් නම් උන්වහන්සේ හැම වෙලාවකදීම භාග්‍යතුන් වහන්සේගේ ධර්මය සහ විනය ගුරු කොට තබාගෙන උන්වහන්සේ දේශනා කරපු විනය ප්‍රඥප්තියන් සමග එය ආරක්ෂා කර ගනිමින් හැසිරෙන කෙනෙක් තමයි වික්ෂුන් වහන්සේ කියලා කියන්නේ. එතකොට මේ චරිතය ඇතුලේ අපට දකින්න පුළුවන්කම තියෙනවා ගොඩාක් දේවල්. ඒක ඔබේ දිට්ඨියට ගැලපෙන විදිහේ දේවල් නෙමෙයි. ඒක භාග්‍යතුන් වහන්සේගේ ධර්ම විනය සීමාව ඇතුළත ගැලපෙන දේවල්. උන්වහන්සේ ධර්මදරයි, උන්වහන්සේ විනයදරයි, උන්වහන්සේගේ චරිතය තුළ විනය හැසිරීම තියෙන වික්ෂු ආකල්ප සංකල්ප වලින් සමන්විතයි. විනය පිටකය තුළ හදලා දෙන්නේ වික්ෂුවක් හැසිරෙන්නේ කොහොමද? වික්ෂුවගේ චර්යාව පවත්න්නේ කොහොමද? මේ ආදී දේවල් තමයි විනය පිටකය තුළ හඳුන්වන්නේ. බුදුරජාණන් වහන්සේ විනය පනවනකොට එතන ප්‍රධාන හේතු දෙකක් තමයි විනය පනවන්නට අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා විහියෝ භාවය. ඒ කියන්නේ නොපැහැදුණු අය පැහැදෙන්නත් පැහැදුණු අයගේ වඩා පැහැදීම පිණිසත් කියන හේතු දෙකක් විනය පනවන්නට හේතු වන කරුණු 10 අතර ප්‍රධාන කරුණු දෙකක්. එතකොට ඒ කියන්නේ සම්මුති සමාජය ඇතුලේ භික්ෂුව කියන චරිතය වෙන්කොට පෙන්වන්නට භාග්‍යවතුන් වහන්සේට අවශ්‍ය වුණා. එදා සමාජය ඇතුලේ භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ වෙනම චරිතයක් අපේ වචනෙන් කියනවනම් අද අද භාවිත කරන සමාජ වචනෙන් කියනවා වෙනම මොඩල් වෙනම මොඩල් එකක් කරන්න භාග්‍යවතුන් වහන්සේ විනය දේශනා කළා. ඒක ඇතුලේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි එදා සමාජය තුළ පැවිදි සමාජය විසින් අනුගමනය කරපු දේවල් තිබුණා නම් පැවිද්දට ඒ සියලුම දේවල් සමස්තයක් ලෙස පොදුවේ ගත්තාම ඒ චර්යාව වෙනස් කළ භාග්‍යවතුන් වහන්සේ මෙතන අනන්‍ය චර්යාවක් ගොඩනගනවා. එක වෙලාවකදී මේ වික්ෂුන් වහන්සේලා එදා සමාජය තුළ තරම්ම වස්ස පිළිබඳව හැඟීමක් තිබුණේ නැහැ. වැස්ස වෙලාවකදී මේ උන්වහන්සේලා මේ උඩුකය ආදී නිර්වත්ව තම්පහස් වෙනවා. ඉතින් එතෙන්ට ආපු කෙනෙක් මේ නිගණ්ඨය කියලා රැවටුණා විශාඛාව. බුදුරජාණන් වහන්සේට මේක දැනුවත් කළා භාග්‍යවතුන් වහන්සේට තහනම් කළා මේ විනය පනවන නිර්වත්ව තම්පහස් වෙනට. එතකොට දැන් ඇයි නිගණ්ඨය වගේ කියලා තමයි සමාජයේ චෝදනා කළේ. ඒකට නිගන්ත සමාජයට වඩා වෙනස් කළා. සමහරු අල්පේච්ඡතාවය කියලා මිනි ඔළුව අරගෙන මිනි ඔළුවේ පින්ඳ පාති ගියා. අත්ල අරගෙන අත්ල පින්ඳ පාති ගියා. ඒ සියල්ලම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා සහ ඒවා सिद्ध කළොත් ඒවා අකප දේවල් හැටියට පෙන්වනවා. ඊට එදා සමාජයේ ඇතුළේ භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ උන්වහන්සේ පොරවන චීවරය වෙනස්, උන්වහන්සේ පාවිච්චි කරන පාත්‍රය වෙනස්, උන්වහන්සේ හැසිරෙන විදිහ වෙනස්. එතකොට උන්වහන්සේ ගමකට ගියත් ගමේ ඉන්නේ කොහොමද? ගමේ ඉන්නකොට උන්වහන්සේ සිවුර පොරවන් ඉන්නේ කොහොමද? ගමේ ගියත් උන්වහන්සේ එතන කතා කරන්නේ කොහොමද? ගමකට ගියත් උන්වහන්සේ වටපිට බලන්නේ කොහොමද? මේ සෑම තැනකටම බුදුරජාණන් වහන්සේ විනය පනවලා ඒ භික්ෂුව කියන චරිතය මේ බඳු ආකාරයේ ඇවතුම් පැවතුම් තියෙන චරිතයක් වේතයි කියලා ඒක නිර්මාණයක් කළා. වික්ෂුන් වහන්සේ කියන දේ පෙන්වලා දුන්නා. වික්ෂු චරිතය මේක වේසි කියලා. ඉතින් ශ්‍රාවක වික්ෂු සංඝයා පිළිබඳව කතා කරනකොට ඒ නිසා ඔබේ සීමාව ඔස්සේ මනින්න තෙපා නිවැරදි වික්ෂුන් වහන්සේ තමයි මෙන්න මේ විදිහට ඉන්න වික්ෂුව කියලා ඒ වික්ෂුන් වහන්සේ තීරණය කරන්නට ඕනේ ධර්මයට සහ විනයට අනුව මිසක වෙනත් දේවල් වලට අනුව නෙමෙයි. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් ධර්ම විනය රාමුවට අනුකූලව ගලපා බලනකොට නිවැරදි වික්ෂුන් වහන්සේ කවුද කියලා. නිවැරදි බුද්ධ පුත්‍රයා කියන්නේ කවුද කියලා. ඒකට මේ අමතර කරුණක් විදිහට මතක් කළේ මේ භික්ෂු සංඝයා කියන වචනය ගැන කතා කරනකොට අද දවසේදී ඒක මගහැර යන්නට පුළුවන් කමක් නැති නිසා. එතකොට භික්ෂුන් වහන්සේ කියලා කියනකොට උන්වහන්සේලාගේ ගුණය පිළිබඳව අපිට හිතන්නට ගියත් අනන්ත අප්‍රමාණ ගුණයක් අපිට හිතන්න පුළුවන්කම තියෙනවා. ඒකට අද අර පෙනෙන පෙනෙන පෙනුමින් අරගත්තත් උන්වහන්සේලාගේ ගුණ සිහිපත් කරන්න ගියොත් අනන්ත ප්‍රමාණ හිතන්නට පුළුවන්කම තියෙනවා. එහෙම නැතිනම් මේ සංඝානුස්සතිය වගේ දෙයක් අපි ප්‍රායෝගිකව භාවිත කරනකොට අපේ සාමාන්‍යයෙන් නිවැරදි පුරුද්ද විදිහට අපි ඇති කරගන්න දේ තමයි අපි එදා දවසේදී සංඝයාගේ ಗುಣ සජ්ජායනා කරපු ආකාරයට අපි මානසිකාරය පැවැත්වීම. සුපටිපන්නෝ භගවතෝ ශා วก සංඝෝ. භාග්‍යතුන් වහන්සේගේ ශා วก සංඝ රත්නය සුපටිපන්නයි. ඔබ වෙනෙහි කළා බලනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂු මහා සංඝ රත්නය. උන්වහන්සේලා සුපටිපන්නාදී ගුණයෙන් යුක්තයි නේද? ශ්‍රාවක සංඝ රත්නය සුපටිපන්නාදී ගුණයෙන් යුක්තයි. මේ වචනේ හිතනකොට ඔබට තේරෙන්න තෝන ඔබට පේන්න තෝන සුපටිපන්නයි කියන්නේ මොකක්ද කියලා. පටිපන්න කියලා කියන්නේ මනා පිළිපන්න කියන එක. සුපටිපන්න කියලා කියන්නේ මනා කොට පිළිපන්න. සුප්‍රතිපන්න. ඒකට භාග්‍යතුන් වහන්සේගේ සංගරත්නය ශ්‍රාවක සංඝයා අපි දැන් මේ කතා කරන්නේ වික්ෂු සංඝයාට ආදී. එතකොට උන්වහන්සේලා සුපටිපන්නයි උන්වහන්සේලා සුප්‍රතිපන්නයි. උන්වහන්සේලා මනා වූ ආකාරයට ප්‍රවේශයක් සලසාගෙන තිබෙනවා මේ ධර්ම මාර්ගයට. ඒකායන ඍජු වූ මාවතකට ඒකායන නිවුණු මාවතකට උන්වහන්සේලා මනා ප්‍රවේශයක් සලසාගෙන තියෙනවා. උන්වහන්සේලා නිර්වාණගාමිනී ප්‍රතිපදාව තුළ හික්මෙන පිරිසක්. උන්වහන්සේලා ඒ සඳහා උත්සාහවත් වන පිරිසක්. උන්වහන්සේලාගේ මනස හැම වෙලාවකදීම පටිසෝතගාමී දැක්මක් තුළ හැසිරෙනව නේද? ඒක මම අර මුලින් කිව්ව අපිට ධර්මයේ පිළිබඳව දැක්මක් තියෙන්න ඕනේ කියලා. ඒකට අපි මනසකාරය කරලා බලනවා. ලෝකයා කාම සම්පත්තියෙන් ඇලෙනකොට ඇලෙන තැන්වල උන්වහන්සේලා නොඇලී ඉන්න උත්සාහවත් වෙනවා නේද? ලෝකයා ගැටෙන තැන්වල උන්වහන්සේලා ගැටෙන්නේ නැතුව ඒ තැන්වල මෛත්‍රී සහගතව වාසය කරන්නට උත්සාහවත් වෙනවා නේද? ඒ වගේම ලෝකයා හඬන වැළපෙන දුක් වෙන තැන්වල උන්වහන්සේලා හඬන්නේ වැළපෙන්නේ දුක් වෙන්නේ නැතුව මනාකොට ඒ දේවල් ඉවසාගෙන ඒ ධර්මයේ තුළ තමන්ගේ මනස පිහිටවගෙන ඉන්නට පුළුවන් නේද? ඒසාම උන්වහන්සේලා මේ සුපටිපන්නාදී ගුණ ධර්මයන්ගෙන් යුක්තයි. උන්වහන්සේලා ධර්මානුධර්ම ප්‍රතිපත්තියට පිළිපන්න පිරිසක්. උන්වහන්සේලා තමන්ගේ හිත පිළිබඳව භාවිත කරන පිරිසක්. හිත අකුසලයකට යන්නට දෙන්නේ නැහැ. හිත කුසලයක් ඔස්සේම මෙහෙවනවා. ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් යුක්තයි. උන්වහන්සේලාට කවුරු හරි දැහැමින් අවවාදයක් කළොත් දැහැමින් කරන ලද අවවාදය පිළිගන්නවා. උන්වහන්සේලාට ඌ වරදක් පිළිබඳව කෙනෙක් කතා කළොත් ඌ වරද පිළිගන්නවා. වරදක් වන්නට පෙර අනුශාසනාවක් කළොත් වරදක් වන්නට පෙර කළා වූ අවවාදය උන්වහන්සේලා පිළිගෙන හික්මනවා. මේ ආදී ලෙස ඒ ශ්‍රාවක සංඝරත්නයේ හිතිබෙන වික්ෂු මහා සංඝරත්නයේ හිතිබෙන සුපටිපන්න ගුණය පිළිබඳව ඔබට පුළුවන් අනුස්මරණය කරන්නට. ඒ සඳහා අවශ්‍ය නම් ඔබට චරිතාපදාන භාවිත කරන්නට පුළුවන්කම තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලෙදී මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ චරිත තුල विद्यमान වූ ඒ සුපටිපන්න ගුණය පිළිබඳව ඔබට මෙනෙහි කරන්නට පුළුවන්කම තිබෙනවා කතාවස්තු ආදී දේවල් තුළ. මෙන්න මේ මේ හේතු නිසා සුපටිපන්නයි නේද කියලා ඔබට ඒ පිළිබඳව හිතේ ශ්‍රද්ධාව උත්පාදනය වෙන විදිහට පොදුවේ මහා සංඝරත්නය පිළිබඳව මනසිකාරය කරන්නට පුළුවන්. ඊළඟට මහා සංඝරත්නය ඇතුලේ දුර්ගුණ ඇත්තේ නැහැ. සංඝයා කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයේ හික්මන පිරිසකට. යම් කෙනෙක් අවවාදයේ හික්මන්නේ නැතිනම් ඒ අවවාදයේහි නොහික්මීම ඒක පුද්ගලයාගේ දෝෂයක්. ඒ පිළිබඳව විවේචනයට බඳුන් විය යුත්තේ පුද්ගලයා. ඒ පිළිබඳව විවේචනයට බඳුන් විය යුත්තේ අදාළ පුද්ගලයා. සංඝයා නෙමෙයි. සංඝයා තුළ දුර්ගුණ කවදාවත් ඇත්තේ නැහැ. අතීතේ තිබුණෙත් නැහැ. වර්තමානයේ හිටියත් නැහැ. අනාගතය තුළ උපදින්නෙත් නැහැ. ඒකට හේතුව සංඝයා කියලා කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල සුප්‍රතිපන්න උන ඒ ධර්ම මාර්ගයේ තුල ගමන් කරන ධර්ම ප්‍රතිපදාව අනුගමනය කරන උත්තරීතර පිරිසක්. ඒක ඇතුලේ දුර්ගුණයක් නැහැ. ඒ නිසා සංඝයා කියලා කියනකොට ඔබ සංඝයා කියන තැන හිත මනාව පිහිටෝගෙන එහි ශ්‍රද්ධාව උපදවන විදිහට අනුසාරය පවත්වන්නට අවශ්‍යයි. උජිපටිපන්නෝ උනාසල මනාව ඍජු ප්‍රතිපත්තියෙන් යුක්තයි. වංක ප්‍රතිපත්තියෙන් යුක්ත නැහැ. ලෝකේ වංකතාවයන් කියන ගෝමුත්ත වංකතා, චන්ද්‍ර වංකතා, ඒ වගේම නංගල කෝටි වංකතා වගේ සමහර අය මුල් කාලේදී වංකව කටයුතු කරලා මැදදී සහ පසුව ඒ අය කටයුතු කරනවා ඍජුව. එයාට කියනවා ප්‍රමුත්ත වංකතාවය කියලා. මුලින් කටයුතු කරනවා ඍජුව. නමුත් සමහර අය මැදදී වක්ව කටයුතු කරන අයට කියනවා චන්ද්‍රවංකතාවය කියලා. සමහර අය මුලින් කෙලින් ඇවිල්ලා අවසන වක්ව කටයුතු කරනවා නන්දලකෝටි වංකතාවය කියලා. සමහරු සම්පූර්ණම වක්‍රවක් කටයුතු කරනවා. මේ ආදී වංකතාවයන්ගෙන් කටයුතු කරන පුද්ගලය නෙමෙයි මහා සංඝරත්නය කියලා කියන්නේ. උන්වහන්සේලා ඍජුයි. ඍජු ගතිගුණයෙන් යුක්තයි. ඍජු ගතිගුණේ වර්ධවා ගන්න හොඳ නෑ සමහර වෙලාවට මේ ඍජුකම කියලා කියන්නේ අපි අර සාමාන්‍ය වචනයක් පාවිච්චි කරන කොන්ද කෙලින් තියාගෙන වැඩ කරනවා කියන්නේ. ඍජු ගතිය කියලා කියන්නේ තනක් නොතනක් නැතුව කෑ ගහන එක කෑමර දෙන එක එහෙම නෙමෙයි. ඍජු ගතිය කියලා කියන්නේ තනක් නොතනක් නැතුව අනිකාට චෝදනා කරනවා නෙමෙයි. ඍජු ගතිය කියලා කියන්නේ තමන්ගේ ප්‍රතිපත්තියෙහි ගමන් කරන්නට උන්වහන්සේ සතුව ඍජු බවක් කියනවා. උන්වහන්සේ ලාභ කීර්ති ආදී දේ පිළිබඳව වක් බවකටපත් වෙන්නේ නැතුව කටයුතු කරනවා. උන්වහන්සේ කිව යුතු දේ කිව යුතු වේලාව කිව යුතු තැන කිව යුතු පරිසරය කිව යුතු විදිය පිළිබඳව අවබෝධයක් තියෙනවා. උන්වහන්සේ නොපැහැදුණු අයගේ පැහැදීම පැහැදුණු අයගේ වඩා පැහැදීම පිණිස කටයුතු කරන කෙනෙක්. ඒ සංඝයා කියන පිරිස තුළ विद्यमान වෙන ගුණය. ඒකට අපි ඍජු ප්‍රතිපන්න භාවය කියලා කියන්නේ අන්න ඒබඳු ගුණයන්ගෙන් යුක්ත මහෝත්තමයෙකුට ඍජු ප්‍රතිපන්නෝ මෙන්න මෙබඳු ආකාරයෙන් මහා සංඝරත්නය ඍජු ප්‍රතිපත්තියෙන් යුක්තයි. මුළු ලෝකයක්ම කාමයේ අනේ යනකොට උන්වහන්සේට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒකට ප්‍රතිවිරුද්ධ වූ ගමනක් යන්නට. එනිසා තමයි ඍජු ප්‍රතිපන්නයි කියන්නේ. ඥාය ප්‍රතිපන්නෝ උන්වහන්සේලා ඥාය ප්‍රතිපන්න ගුණයෙන් යුක්තයි. ඥාය කියලා කියනවා මේ ලෝකෝත්තර ප්‍රතිපදාවට නැතිනම් මේ ලෝකෝත්තර ධර්ම සංඛ්‍යාත මේ ප්‍රඥා විශේෂය උන්වහන්සේලා උත්තරීතර ප්‍රඥාවෙහි අවබෝධයේ පිණිස ප්‍රවේශය සලසාගත් පිටසක්. ඒ නිසා උන්වහන්සේලා ඥාය ප්‍රතිපන්නයි. ඒ වගේම සාමීචි ප්‍රතිපන්නයි. සාමීචි ප්‍රතිපන්න කියලා කියන්නේ උන්වහන්සේලා මේ සසර දුක කෙලවර කරලා සසර දුක අවසන් කරලා මේ නිවැරදි මාර්ග තුළ ඒ ගමන් කරන්නට ප්‍රවේශය සලසාගත් පිටසක්. නිසා සාමීචි ප්‍රතිපන්න ගුණයෙන් යුක්තයි. මෙන්න මේ ආකාරයට අපි ශ්‍රාවක සංගරත්වයේහි ಗುಣ පිළිබඳව අපි නිරන්තරයෙන්ම මානසිකාරය කරනවා. ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලි කරණීය. අර උඩින් කියපු දේවල් නිසා උන්වහන්සේලා දුරසිත ගෙනා දේත් ඒ වගේම තමාගේ සංස්කෘතියේ තිබෙනා වූ දේ ඒ වගේම උන්වහන්සේලා පුද පූජාවන් පිළිගැනීමටත් සුදුසු වුණ උත්තරීතර පිරිසක්. ඒ කියන්නේ අර උන්වහන්සේලා පූජක පිරිස් නෙමෙයි පූජ්‍ය පිරිස් කියලා කියන්නේ. උන්වහන්සේලා පිළිය යුතු පිරිස් විදිහට දැක්වෙන්නේ. උන්වහන්සේලා පුද කර කරන යාඥා කරන පිරිස් නෙමෙයි. ඉල්ලන අය නෙමෙයි. උන්වහන්සේලා පූජ්‍ය පිරිස්. ලෝකයා විසින් පූජ්‍යත්වයට පත් වූ පිරිස්. එනිසා උන්වහන්සේලා හැම වෙලාවකදීම ඒ පූජ්‍ය පිරිස් විදිහටයි උන්වහන්සේලාගේ ජීවිතේ පූජනීය ජීවිත විදිහට ගත කරන්නේ. අනේ ශ්‍රාවක සංඝ රත්නයේ තුල विद्यमान වන දක්ඛිනීය ගුණය ශ්‍රාවක සංඝයා තුළ विद्यमान වන අංජලි කරණීය ගුණය කෙනෙකුට දැක්කහම ඇඟිලි බැඳලා වන්දනා කරන්නට හිතෙනවා. ඒ ගුණය ගැන මෙනෙහි කරනකොට. එතකොට ඒ නිසා කියන අංජලි කරණීයයි කියලා. මෙන්න මේ ආදී ගුණ ධර්මයන්ගෙන් ඒ මහා සංඝරත්නය යුක්තයි නේද කියලා අපේ මනස ඒ පැත්තට යොමු කරලා නැඹුරු කරලා ඒ ගැන වන්දනාමාන කරන සිටින් ඒ ගැන සදහැසිත ඔප්නැන් වෙන විදිහට අපිට මානසිකාරය පවත්වන්නත් පුළුවන්කම තියෙනවා. දැන් මෙතනදී කරන්නේ අපේ මනස අපි මේ මානසිකාර වීතියක අරගෙන යන එක. අපි හිතනවා. හිතීම තමයි කරන්නේ. හැබැයි සංඝයාගේ ಗುಣ නැමැති එකම පාරේ එකම වීතිය තමයි අපි මේ මෙනෙහි කරන්නේ වීතිය ඉක්මවල යන්න දෙන්නේ නැහැ. ඒකත් සිතේ ඒකාග්‍රතාවයේ පිණිස පවත්නා දෙයක්. ඒ හින්දා මේ සංඝානුස්සතිය ඔබේ ජීවිතේට වටිනා දෙයක් පුරුදු කරන්න හිත එකඟ වෙන දෙයක් ඒ වගේම තමයි කුසල මනසිකාරයක්. ඒ වගේම තමාගේ සිත පැහැදීම තුළ තමාගේ සිත එකඟ වීම තුළ වටිනා ආනිසංස රාශියක් ජීවත් වෙනකොටම ඔබට ලබා ගන්නට පුළුවන්කම තියෙන උත්තරීතර භාවනාවක් තමයි සංඝානුස්සතිය කියලා කියන්නේ. එයින් ලැබෙන භාවනාව, එයින් ලැබෙන භාවනාව තුළින් ලැබෙන ශක්තිය මෙච්චරයි මෙපමණයි කියලා ගණනය කරලා කියන්නට බැරි තරම්. ඒ හින්දා සංඝානුස්සතිය ජීවිතය තුළ පුරුදු පුහුණු කරන්නට අදිෂ්ඨාන කරගන්නට ඉඩ ලැබෙන මොහොතක සෑම මොහොතකම සංඝයාගේ ගුණ පිළිබඳව මනසිකාරය කරන්නට එක මොහොතක් තබා ගන්න.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 දෙවියෝ සතුටින් සාධනාවෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්තා. දෙවියන්ට මේ පින් අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිෂ්ඨේම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී ධර්ම දේශනාවෙහි දායකත්වයේගෙන කටයුතු කරනවා එංගලන්තයේ පදිංචි විශ්ණු ජයවර්ධන ඒ විසින් එතුමි බලාපොරොත්තු වෙනවා ඒ ශ්‍රී ලංකා වාසී සියලුම දෙනාට සාමයේ සතුට උදා වී සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා කියන ඒ ශක්තිශ ප්‍රාර්ථනාව ඇති කරගෙන තිබෙනවා. ඒ වගේම තමා ඇතුළු ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට සිත ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ වගේ සත්පුරුෂ ආරමුණු රාශියක් පෙරදරි කරගෙනයි කුසලයේ සිද්ධ කරන්නේ. මෙලොව වශයෙන් හෝ සංසාරිකව මේ පරිලෝකීය සියලුම ඥාතීන් මේ වෙලාවේදී සිහිපත් කරගන්න මේ පරිලෝක යන්නේ තියදුණු ආශ්‍රම තුළු ඒ සෑම සුළු දිනාතම මේ සීල කුසල් අපි අනුමෝදන් කරමු ඒ සීල කුසලයන් හැම දිනාතම මේ පරිලෝක යන්නේ තියදුණු ඥාතීන්ට අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු උපනිෂ්ඨේම වේවා කියලා සාධේ කියලා පිළි අනුමෝදන් කරන්න ඒ වගේම මේ සීල කුසල ධර්මයන් ඒ විෂ්ණු ජයවර්ධන ඒ අක්කාතුළු පවුලේ සෑම සිළු දෙනාටම ඇති අනුමෝදන් කරනවා සෑම සිළු දෙනාටම මේ උතුම් කුසලය ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටම ගෝර කටේ මහාන් කර දුක් සහිත සසරින් එතරව අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිස්සේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනකටම දරොස්සන්නයි